بسم الله الرحمن الرحيم حميم تنزيل الكتاب من الله العزيز الحكيم ما خلقنا السماوات والأرض وما بينهما إلا بالحق وأجل مسمى والذين كفروا عما أنذروا معرضون අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි හාමීම් මෙම ධර්ම ග්‍රන්ථය හෙළිදරව් කිරීම සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත අල්ලාහ් ගෙනි අහස් සහ මහ පොළොවද ඒ දෙක අතර ඇති දෑද සත්‍යයෙන් යුතුවද නියමිත කාල සීමාවක් ඇතිවද මිස අපි නොමැව්වෙමු. ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුනට අනතුරු අඟවනු ලැබූ දැයින් බැහැර වන්නන් වෙති. قل أرأيتم ما تدعون من دون الله أروني ماذا خلقوا من الأرض ماذا خلقوا من الأرض أم لهم شرك في السماوات ايتوني بكتاب من قبل هذا أو أثارة من علم إن كنتم صادقين ومن أضل ممن يدعو من دون دون الله من لا يستجيب له إلى يوم القيامة إلى يوم القيامة وهم عن دعائهم غافلون وإذا حشر الناس كانوا لهم أعداء وكانوا بعبادتهم كافرين وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا قال الذين كفروا للحق لما جاءهم هذا سحر مبين الله هره නුඹලා අයදින දෑගැන නුඹලා සිතා බැලුවෙහිද ඔවුන් මහා පොළොවෙහි නිර්මාණය කළේ මොනවාදැයි මට පෙන්වව් නැතහොත් අහස්හි නිර්මාණයෙහි ඔවුනට කොටසක් තිබේද නුඹලා සත්‍යවාදී නම් නුඹලාගේ තර්කය සනාත කරන මීට පෙර පහල කරන ලද ධර්මග්‍රන්ථයක් හෝ නුවන පිළිබඳ නටබුන් ශේෂයක් හෝ මාවෙත ගෙන එනුයි නබි මුහම්මත් පවසව. අල්له හැර මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ දක්වා තමන්ට පිළිතුරු දිය නොහැකි අයගෙන් අයදින්නාට වඩා මුලා වූ තැනත්තා කවරෙකුද. ඔවුන්ද ඔවුන්ගේ අයදීම නොසලකා සිටිති. තවද සකල මානව සංහතිය එකට එක් රැස් කරනු ලබන විට ඔවුහු තමන්ට ආයාචනා කළ ඔවුනට සතුරු වෙති. තවද ඔවුන්ගේ ඇදහීම ප්‍රතික්ෂේප කරන්නන් වෙති අපගේ පැහැදිලි වදන් ඔවුනට පාරායනය කර පෙන්වනු ලැබූ විට සත්‍යය ඔවුන් වෙත පැමිණියත් මෙය ප්‍රකට ඉන්ද්‍රජාලමක් යැයි අවිශ්වාසිකයෝ පැවසූහ. أم يقولون افتراه قل إن افتريته فلا تملكون لي من الله شيئا هو أعلم بما تفيضون فيه كفى به شهيدا بيني وبينكم وهو الغفور الرحيم قل ما كنت بدعا من الرسل وما أدري ما يفعل بي ولا بكم ۖ إن أتبع إلا ما يوحى إلي وما أنا إلا نذير مبين قل أرأيتم إن كان من عند الله وكفرتم به وشهد شاهد وشهد شاهد من بني إسرائيل على مثله وشهد شاهد من بني إسرائيل على مثله فآمن واستكبرتم إن الله لا يهدي القوم الظالمين نتهت ඔහු එය ගෙතුවේ යැයි ඔහු කියන්නෙහිද මා එය ගෙතුවේ නම් අල්لهගෙන් මාහට ලැබෙන කිසිදු දඩුවමකින්වත් නොබලා මා බේරා ගැනීමට සමත් නොවෙති ඒ පිළිබඳව නොබලා ඉක්මවා කියන දේවල් ගැන ඔහු ඉතා මැනවින් දන්නේය මාත් නුබලාත් අතර ශාක්ෂිකරුවෙකු වීමට ඔහු ප්‍රමාණවච්ච ඔහු සර්වක්ෂමාශීලීය අසම සම කරුණාන්විතය මම රසූල්වරුන් අතුරින් අමුතු කෙනෙක් නොවෙමි මට හෝ නුබලාට කුමක් කරනු ලැබේ දැයි මම නොදනිමි මට හෙළිදරව් කරනු ලැබූ දෑ පමණක් මම අනුගමනය කරමි තවද මම ප්‍රකට අනතුරු අඟවන්නෙක් මිස නොවෙමි නබි මොහම්මත් පවසව මෙය එනම් අල්කුරාණය අල්لهගේ සන්නිධානයෙන් වී නුබලා එය ප්‍රතික්ෂේප කරන්නේ නම් නුබලාගේ අවසානය කෙසේ වන්නේ දැයි නුබලා සිතා බැලුවෙහිද තවද මීට සමාන ලෙස ඉස්රායිල් දරුවන්ගෙන් ශාක්ෂිකරුවෙක් ශාක්ෂි දරා ඔහු එය විශ්වාස කළේය නමුත් නුබලා උඩංගූ වී එය ප්‍රතික්ෂේප කළෙහිය අපරාධ කාරයින්ට අල්له සැබවින්ම යහමග නොපෙන්වන්නේ යැයි නබි මුහම්මත් පවසව්. وقال الذين كفروا للذين آمنوا لو كان خيرا ما سبقونا إليه وإذ لم يهتدوا به فسيقولون هذا إفك قدير ومن قبله كتاب موسى إماما ورحمة وهذا كتاب مصدق لسانا عربيا لينذر الذين ظلموا وبشرى للمحسنين إن الذين قالوا ربنا الله ثم استقاموا فلا خوف عليهم ولا هم يحزنون أولئك أصحاب الجنة خالدين فيها جزاء بما كانوا يعملون මෙය එනම් ධර්ම ග්‍රන්ථය යහපතක් නම් ඔවුහු අපට පෙරාතුව ඒ විශ්වාස කිරීමට ඉදිරිපත් නොවන්නෝයැයි ප්‍රතික්ෂේප කරන්නෝ විශ්වාස කරන්නන්ට කියති. ඔවුහු එයින් මඟ පෙන්වීම ලබා නොගත් නිසා මෙය පැරණි බොරුවක් යැයි කියන්නෝය. මීට පෙර මඟ පෙන්වීමක් වශයෙන් සහ දයාලුවක් වශයෙන් මූසාට ධර්ම ග්‍රන්ථය පාලවිය. මෙය එනම් මෙම අල්කුරවානය එය සත්‍යය කරන අරාබිබසින් වූ ධර්ම ග්‍රන්ථයක් වශයෙන්ද වැරදි කරන්නන්ට අනතුරු ඇඟවීමක් හා දැහැමි අයට ශුභාරංචියක් වශයෙන්ද මෙය පහල කරන ලදී. සැබවින්ම අපගේ පරමාධිපති අල්لهමයයි පවසා පසුව අච්චලව සිටි අයට කිසිදු බියක් නැත තවද ඔවුහු පසුතැවිලි වන්නන්ද නොවෙති. ඔවුහු ස්වර්ග උයන්හි සහකාරයෝ වෙති. ඔවුහු එහි සදාකාලිකය ඒ ඔවුන් මෙලොව කරමින් සිටි දෑහි පලවිපාක වශයෙනි. ووصينا الإنسان بوالديه إحسانا حملته أمه كرها ووضعته كرها وحمله وفصاله ثلاثون شهرا حتى إذا بلغ أشده وبلغ أربعين سنة قال رب أوزعني قال رب أوزعني أن أشكر نعمتك التي أنعمت علي وعلى والدي وأن أعمل صالحاً وأن أعمل صالحا ترضاه وأصلح لي في ذريتي إني تبت إليك وإني من المسلمين ඔහුගේ දෙමාපියන්ට කාරුණිකව සලකන ලෙස මිනිසාට අපි නියම කළෙමු. ඔහුගේ මව ඔහු ඉමහත් අමාරුවෙන් කුසේ දරා සිටියාය. තවද ඉමහත් අමාරුවෙන් ඔහුව ප්‍රසූත කළාය ඔහුව දරාසිටීමට හා ඔහුට කිරිවැරීම මාසතිහකි ඔහු තරුණවියට පැමිණ අවුරුදු හතලියක් වන විට මාගේ පරමාධිපතියානනි මට ඔබ පිරිනැමූ අනුග්‍රහයන්ටත් මාගේ දෙමාපියන්ට ඔබ පිරිනමා ඇති අනුග්‍රහයන්ටත් මා ඔබට ගුණ ගරුක වීමටත් ඔබ තෘප්තියට පත්වන අන්දමට යහපත් කටයුතු සිදුකිරීමටත් මට භාග්‍ය උදාකර දෙනු මැනව. තවද මාගේ පරපුරද මට සුවය දෙන යහපත් පිරිසක් බවට පත්කරනු මැනව. මා ඉවසිලිවන්ත ලෙස ඔබ වෙත හැරෙමි. සැබවින්ම මමද මුස්ලිම්වරුන්ගෙන් කෙනෙක් වෙමී කියය. أولئك الذين نتقبل عنهم أحسن ما عملوا ونتجاوز عن سيئاتهم في أصحاب الجنة وعد الصدق الذي كانوا يوعدون والذي قال لوالديه أف لكما أتعدانني أن أخرج وقد خلت القرون من قبلي وهما